මේ වාසික උපාසක මාතුළු සම්බන්ධ කරගෙන නිස්සන් වනේ සතිපතා අවස්ථාවේ හැටියට අවස්ථාව ලැබලා දවස්තාවයේ පාත්වන ධර්මදේශනාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සීලමු දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඝෝ පසෝ පරිත්ත මෙත්ත සොක්ඛං අපස්සාදෝ දුක්ඛ මෙත්ත භීයෝ ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය සංඝරත්නයේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චාරිත්‍රානුකූලව බ්‍රහස්පන්ද පාත්‍රන ධර්ම දේශනාව දේශනාවලියක් විදිහට සතියෙන් සතියට ගලපලා මාලයක් විදිහට අමුණලයි දේශනාවලිය පවත්වන්නේ. ඉතින් ඒ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ පොදුවේ සුත්ත නිපාතේ කියන පොතේ කග්ගවිශාන කියන මේ සූත්‍රය. ඒක ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන කොටසටයි අයිති වෙලා තියෙන්නේ. ඒකේ තියෙන පොත් 17න් එකක් තමයි මේ සුත්ත නිපාතේ කියන එක. ඒකේ සුවිශේෂත්වයේ තියෙන උගාවක් වෙලාට ඒකේ තියෙන්නේ ගාථා පද බන්ධන. ඒ වගේම බොහෝ විට දාර්ශනිකයන්ගේ විමර්ශනයට ලක් වෙච්ච පැරණි භාෂාවක් තියෙනවා කියලා ප්‍රසිද්ධයි නේ. ඒ වගේම ඒකේ තියෙන කරුණු තේරුම් ගන්න අනිකුත් ත්‍රිපිටක දැනුම තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක දිනව ගන්න අමාරුයි. ගැඹුරු කොටස් තියෙන ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේ නිසා බොහෝ විට ඒ සුත්තනිපාතේ කියන පොත පොතේ බොහෝ සූත්‍ර නිතින්දා සාකච්ඡාවට යන්නේ නමුත් රතන සූත්‍රය වගේ සූත්‍රත් මේකේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අපි මේ ගත්ත කග්ගවිසාන සූත්‍රයේ විශේෂත්වය තමයි හැම සූත්‍රයේ ඒ සූත්‍රයේ ગાථා 40ක් තියෙනවා 39ක්ම ඉවර වෙන්නේ මේකෙම ධ්‍රුව පදයකින් නැවත නැවත ඉදිරිපත් වෙන මේ එකම තේමාවකින් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කංග වේනකුවේ හඟක්සේ හඟ වගේ අදහස් ඇතුව ඒකචාරීව හැසිරෙන්නේ තනිව එකලා ජීවිතයකට කංග වේනගේ තනියඟ වගේ එකලා ජීවිතයකටයි ආකල්ප සම්පatti තියාගන්න. කග්ග විසාන කප්පෝ ඒකෝචරේ එකතු එකතු හැස එකව හැසන අදුතියව දෙවන්නේක් නැතුව හැසිරෙනවා. මේකට හුදකලා බව කියලා කියනවා. ඉතින් මේකේ නිසා මේ ශාසනයේ වැඩියෙන්ම ඒ ගතිය චර්යාවෙන් අවබෝධයෙන් පෙන්වලා තියෙන පසේපුත්‍ර ජානන් වහන්සේලා උන්වහන්සේලා බොහෝ කාලයක් පාරමිතා පුරලා පරෝපදේශ රහිතව තමා වශයෙන්ම අවබෝධය ලබාගෙන බොහෝ දෙනාට ධර්මී ගැන්වීම පස්සේ කළා තනිව හැසිරෙන ගතියක් අපේ ශාසනය සඳහන් කළා. ඒ නිසා මේ ગાථා සම්බන්ධ කරලා තියෙන්නේ එසේ බුදු බව ලැබුවා වූ පසේ බුදු රාජානන් වහන්සේලාගේ උදාන ગાථා විදියට. තමන් වහන්සේලා සාක්ෂාත් කරගත්තේ ධර්මය උදානයක්. එතන ප්‍රීති වාක්‍ය කියන කයකට කියන්නේ වශයෙන් ඉදිරිපත් කරපු එකක් විදියට. ඉතින් මේ ගාතාවත් ඊට ඉස්සෙල්ලා ගාතාවල තිබුණ විදිහට බර්ණස හිටපු බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් බුදු වෙච්ච හැටි. පසේ බුදු වෙච්ච හැටි තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ වෙන බවට හිටපුයේ බ්‍රහ්මදත්ත රජුරවන්ට පාදලෝල බ්‍රහ්මදත්ත කියලා තමයි කියලා තියෙන්නේ. පාදලෝලයි කියලා කියන්නේ ඇවිදින්න කැමති. ඇවිදිල්ලෙන් දුකක් ගන්නේ නෑ. ඉන්නේ ඇවිද්දේ නැත්තම් දුකක්. අපි දැක්ක පාදුක්ක කියලා කියන්නේ ඕකට තමයි දැන්. පාදුක්ක කියලා කියන්නේ ඇවිදලාම දුක් වෙච්ච જાතිය. ඇත්තෙන් තැන්න ඇවිදිනවා ඇවිදිනවා. ඉතින් යත්තන්ට මේ එක තැනක ඉඳගෙන වැඩක් කරගන්න බෑ. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජුරන්ටත් ඒක නිසා මේ තුවාචාරින් වහන්සලා දීපේකද්ද ඇත්තටම තුන නමක් දන්නේ පාදලෝල බ්‍රහ්මදත්ත තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ රජුරවන්ට බොහොම රජසිරිය තිබිලා තියෙනවා. ඉතින් මේ රජුරෝ ඒ තමන් හදාගත්ත නාට්‍ය ශාලාවක් තියෙනවා. පරණේවා තියෙනවා, પરම්පරාවෙන් ඉනේවා තියෙනවා. ඉතින් මේ වගේ උදේ පාන්දර අවදි වෙච්ච ගම ඒ නාටිකාංගනාව දාලා නටවලා ඉතින් ඒගොල්ලෝ මේ රජුගේ කාමයේ අවසලා ඉතින් මේකෙන් තමයි ඒ රජ සැප ලබලා දෙන්නේ. ඒ රජු පුරුදු පරිදි තමන් හදාගත්ත තරුණ නාටිකාංගනාවන් යොදාගත්ත ඒ ලස්සන නාටක ශාලාවට ගිහිල්ලා ඒ නාටිකාංගනාවොත් දේව දූතයන් විදියට එහෙම නැත්නම් අප්සරාවන් විදියට ඇඳ පැළඳගෙන උපරිම රංගනයක් දක්වනවා සංගීත වැයුම් ගැයුම් සහිතව ඉතින් රජුරෝ ඒක බලලා එකෙන් සතුටු වෙන්නේ ඒක ඒ උපරිම රංගනය ඒගොල්ලෝ දැක්වා රජුරෝ සතුටු වෙන්නේ ඊට පස්සේ රජුරෝ ඒ මධ්‍යස්ත එකට යනවා ඒකේ කට්ටිය සතුටු වෙනවා. දැන් රජු වර්ගයෙන් අසතුටු වෙලා මේකට ආවයි කියලා. එතකොට ඒගොල්ලෝ ඊටත් වැඩිය රඟ දැක්වීම කරනවා. ඒකේ ඉන්නේ මදක් මධ්‍යම වයසටපත් වෙච්ච නාටිකාංගනාවෝ. ඒගොල්ලන්ගේ ලස්සන අඩුවෙනම රංගනයට දක්ෂයි. රජුරු ඒකෙත් අඩුපාඩු දැකලා පරණ නාටිකාංගනාව වෙන තැනට යනවා. ඒක රූකඩ නැටවිල්ලක් වගේ තමයි රජුරණ පේන්නේ. ඇට දැකිලි නැටවිල්ලක් වගේ. හොඳට නටනවා හැබැයි අඟපසඟට. එතකොට රජුරෝ ඒකෙත් කනගාටුලා ආයෙත් එනවා පළවෙනි එකට දෙවෙනි එකට ඕමම ගිහිල්ලා අන්තිමට තීරුම් ගන්නවා. ඉතින් මට මේ තරම් සැප සම්පත් තිබිලා මම මේවා බලලා මට මේවා එකකවත් අවසාන නිෂ්ඨාවක් දැක ගන්න බෑ. මේ තියෙද්දිත් මම තවදුරටත් හොයන්නේ මේ මේ ඔක්කොමත් තිවිලා ලෝකේ ලබන්න පුළුවන් රටේ ලබන්න පුළුවන් උපරිමයට තවත් හොයන්නේ ලෝභෙ නිසායි ඒ ලෝභය කෙලවරක් කරන්න පුළුවන් ගන්න. කවදාකවත් දීලා කෙලවර කරන්න පුළුවන් ගන්න වෙයි. නිසා මම මේ ලෝභයෙන් දුරු වීම සඳහා කටයුතු කරන්න ඕනේ කියලා අබිනිෂ්ක්‍මණයක් කරනවා. එහෙම නැත්නම් අතහැරලා දාලා වනගත වෙනවා. වනගත වෙලා Tamanට මේ සීළු සැප ලැබිලත් කවදාකවත් ලද දෙයින් සතුට වීමක් නැහැ. ඒ වගේම ලෝභයේ තෘප්ති කර තත්වයක් නැහැ. තව හොයනකත් ඇති වෙන්නේ නැහැ. දැන් මේක හරි ඔච්චරයි ඊට පස්සේ හොයලා වැඩක් නැහැ කියලා පරිේශනේ නිමාවක් නැහැ. අන්න ඒකයි ලෝභයේ තියෙන ලුණු වතුර බොනගේ ගතිය. ඉතින් ඒකේ රජ්ජුරෝ ගිහිගියත් හැර යාමටත් උදව් කරගන්නවා. ඊට පස්සේ කල්පනා කරගන්නවා මේකම අරමුණක් කරගන්න මේ ලෝභයෙන් තෘප්ති කර වෙන්නේ නැති වුණාට අලෝභය දිගටම මාව පරිේශන කරනවා. දිගටම මාව ගවේෂණයේ යොදනවා. එවැනි ලෝභය මම නැති කරන්නේ කොහොමද කියලා භාවනා කරලා පසේ බුද්ධත්වයටපත් වෙනවා. පත් වෙලා කියන උදාන ගාතාවක් විදිහට තමයි මේක තියෙන්නේ. සංගෝ යේසෝ පරිත්තමෙත්ත සොක්ඛං. මේ මඩක කකුල තිබ්බා වගේ තියන්න ආසයි හොඳට බහිනවා හැබැයි ගන්න බෑ. මඩ ඒ වුණාට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ. ඒ වගේම මඩ ගොඩකට අත දාපුවාම දාන දාන මට්ටමට අතේ මඩ බැඳෙනවා. මොන දෙයක් සඳහා අත දැම්මත් ඒ මඩ බැඳෙනවා. අන්නේ මේ වගේ තමයි කාමය පරිත්තමෙත්ත සොක්ඛං ඒකේ ලැබෙන සැප සුඛය ඊටාම අල්පයි පොඩි සුඛයක් තියෙනවා හැබැයි ගා ගන්න ප්‍රදේශය වැඩි මේ පුංචි සුඛේ සඳහා ගා ගන්න තියෙන ප්‍රදේශය වැඩි ඒ සෝක්ඛයන් කියන පදය ලස්සන්ට අටුවචාන් වාසේ සම්බන්ධ කරන සෞඛ්‍යයට මේ සුඛය අන්තිමට සෞඛ්‍ය නැති කරනවා අපි කාමයේ සඳහා ස්ත්‍රී ලෝලත්වය මත්පැන් ලෝලත්වය සූදුව ඒ වගේ දේවල් වලට ගියාම ඒ යන හැම කෙනාම ලෝකයා විසින් බොහොම වීරයන් විදියට, දක්ෂයන් විදියට, පොසුතුන් විදියට සැලකුවාට ඒ හැම කෙනාටම ඒ ඒ සම්බන්ධ අමතර ලෙඩ රෝග ටිකක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකේ සෞඛ්‍ය අඩු කරන ගතියක් තියෙනවා. මේ කාම සුඛයට යන යන කෙනා එතන එතන පුංචි ශපයක් ලැබුවට අවසානයේ ගොඩ එන්න බැරි කායික නැත්තම් මානසික සෞඛ්‍ය නැති වෙනවා. ඒ නිසා සුඛය අඩු ස්වස්ථතාව වැඩි එහෙම නැත්නම් සැප අඩු දුක වැඩි තරක් මේ කාමයේ කියලා කියන්නේ අපස්සාදෝ දුක්ඛ මෙත්ත බියෝ මේක ආස්වාද පක්ෂය අඩුයි දුක් ප්‍රදේශය වැඩි මේකට ගා ගන්න තියෙන ප්‍රදේශය ඉස්සර පස්සර නාණ්ඩ හොදලා නාණ්ඩ වෙන ගතිය එහෙම නැත්නම් විඳවන්න වෙන ගතිය අතන පුංචි ආස්වාදයක් සඳහා විඳීමක් සඳහා ජීවිතයක් විඳවන්න ඕන. එතකොට සමානට ಗುಣ කීර්ති නාමේ නැති වෙනවා. සෞඛ්‍ය නැති වෙනවා කායික වශයෙන්. මානසික වශයෙන් සෞඛ්‍ය නැති වෙනවා. මේක ඒකට ගිය කෙනාට පේනවා මේ පුංචි සැපයකට මේ මොනතරම් අපිට මේ ව්‍යාපාර කරන්න වෙනවා. මොනතරම් අනික් සියලුම තමන් උපයාගත් සීලය, කීර්ති නාමය, මුදල, සෞඛ්‍ය සියල්ලම කැප කරලා තමයි අර පුංචි සැපේ ලබන්නේ. ඒ සැපය සමාජ ධර්මය වලට දුක් කෙලවනවා සමාජයේ ලෙඩ කරවනවා පුතිලත් ලෙඩ කරවනවා ඒ නිසා ඔක්කොම උපයාගත් දේවල් අර එක පොඩි කාම සැපයක් නිසා ගෙවන්න වෙනවා. අන්න ඒක දැන ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා මේ හොඳ සී කල්පනාව ඇති කෙනා මේක හරියට මර බිලක් වගේ. එහෙම නැත්නම් බිලි කොක්කක් වගේ ඒ බිල්ලේ රසමස උලක් තියෙනවා. ඒ රසමස උල තාමත්ම ආකර්ශනීයයි. ඉතින් තරඟ කරමින් පැනලා ගිහලා කාපු ගම බිලි යමනුනාට පස්සේ ඒ බිලි අටෝපේ කරනාගේ වශයට යනවා. ආනි ඒ ගතිය දැනගෙන තනිව හැසිරෙන්න කියන එකයි මේ රජ්ජුරුව පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා කියන ගාතාව. ඒ නිසා අපට මේ ගාතාව අහලා බණකට දේශනාවක් වශයෙන් බණ ඇහිලක් වශයෙන් සම්බන්ධ වෙන අපට කාමයාගේ ආදීනවයත් ආස්වාදයක් දෙක දැකලා ඒකෙන් නිස්සරණය පිළිබඳව දෙන කතාවක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේක කර්මේ සහ කර්මඵලයේ වාගේ කියාත්ම කරපු වැරදි වලට මේ ආත්මෙ විඳවනා වගේ කාලාන්තරයක් නැතුව මේ ආත්මෙදීම තමන් කරන යම් වූ ඒවා ඒ දා ගැනීමක් වෙනවනම් ඒක හරහා සෞඛ්‍ය අඩු වෙන බවත් පුංචි සැපයක් ලබන බවත් ලොකු දුකක් ලොකු රෝග පීඩා ප්‍රදේශයක් ලබන බව තේරුම් ගැනීමයි තේරුම් ගැස්සීමයි මේකේ ගාතාවේ අදහස. ඉතින් ඒකෙදී පෙන්වන්නේ විදුලි එළියකට විදුලි එළියක ක්ෂණ මාත්‍රයක් තුල නටන මේ කාම රංගනයක් වගේ. ඒ විදුලි එළිය එනකොට ඔක්කොම ඒක ඉතාමත්ව ප්‍රසිද්ධව ප්‍රකටව ප්‍රබලව පේනවා. එතකොට පුදුම ආශාවක් ඇති වෙනවා. නමුත් ක්ෂණ මාත්‍රයි. ඒ ඇවිල්ලා නැති වෙලා යනවා. ඒ වගේ තමයි ඔය ෆ්ලෑෂ් බෑක් ෆ්ලෑෂ් ලයිට් වලින් කරන්නේ අද කරන වේදිකා රංගනත් වගේ ඔක්කොම ඒ සැරසිලි තියෙන්නේ පුදුම විදුලි වේගත් එක්ක වැඩ කරන ගතිය. ඉතින් ඒක වෙන්න ඇති රූරසේ අදිනාලසේ අත් ලෙලදිදී විදුලිය පබා කියන ඒ ගාතාවල් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මේ වගේ පදනමකින් රූප රාශියක් අඳිනසේ මේ ඇඟිලි සැලෙන හැටි ඒ ඒ රූප නාටිකාංගනාවන්ගේ එක ඇඟිල්ලෙන් රූප රාශියක් අඳිනවා වගේ. ඒ කියන්නේ ඒක ආකාර පරිවර්තනයේ බලාන ඉන්න කාම ලෝකයට ලෝභියට පේන්නේ එක දෙයක පරිවර්තනයක් විදිහට නෙවෙයි ඇඟිලි 5 ඇඟිලි 10 20 30 40 වෙලා පේනවා. ඒක විදුලි ප්‍රභාවකින් කරන්න වගේ තමයිලු එදා ගුත්තිල පණිතුමා ඉදිරිපිට ඒ දක්වපු නාටිකාංගනාවන්ගේ රඟ. ඉතින් ඒකත් විදුලි එළියකට විදුලි සැරයකට තමයි සම්බන්ධ කරලා පෙළලා තියෙන්නේ. ඉතින් සර්වචනාංශිත් ඒ වගේ කාමයාගේ ආධිනව පෙන්වීමට ගොඩාක් උපමා පෙන්ලා තියෙනවා. ඒ සමහරක් ඒවා තමයි මේ මඩ වගුරක අඩිය තිබ්බා වගේ වැටුණාට පස්සේ ආයේ ගොඩ ගන්න බැරි කම. ඒ නැත්තම් තනහුලක් පත්තු කරගෙන අන්ධකාරේ වැස්සේ දුවන මිනිසෙක් හුලං වේගයට විරුද්ධව තනහුල අතෑරියොත් වැටිලා තනහුල නෙමෙනවා අන්ධකාරය ඇවිදින්න වෙන්නේ. අල්ලගෙන හිටියොත් අත පිච්චෙනවා. එහෙව් තනහුලක් අතින් අල්ලගෙන දුවන මිනිස්සෙක් වගේ තමයි කාමේ ඒ අල්ලගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම දැවිලි තැවිලි තියෙනවා. ඒ වගේම මාරාන්තික දුකකටපත් කරන බව දන්නවා. ඒ නිසා තනගුලක් අරගෙන දුවන මිනිස්සෙක් වගේ කියලා පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අමුලේ වසයිත මස්ස කැටියක් අහසටගත් උකුස කුසී. උඩාට නැගපු ගමන් මස් කැටියක් කරන උඩට නැගපු ගමන් අනික් සියල්ලම කුස්සන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඉතින් ඒ ඒ ඒ උකුස්සා මස් කැටිය ගත්ත නිසා යන්න බෑ. අනික උකුස්සෝ කඩා ගන්න ආසාව නිසා, තණ්හාව නිසා වේගය දින යා දුවගෙන ඇවිලා අර උකුසට කොටනවා. යම් වෙලාවක මස් කැටිය අතහැරපු ගමන් ආයේ නෑ යට ඉන්න උකුස්සෝ ඒක උස්සගෙන යන්නේ මෙයාට කිසිම සැලකිල්ලක් කරලා නෙවෙයි. ඒ නිසා මේ මස් කැටිය අතේ තියාගෙන ඉන්නා තාක්කල් අනිකුත් උකුස්සන්ගේ මස්කන සත්තුන්ගේ දද උපහාසයට දහසට ලක් වෙනවා. එයාගේ මරණය හෝ මරණාසන්න දුකක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ කාමයේ පිළිබඳව තියෙන මේ ආදීනව විස්තර මේ සුත්තනිපාතේ පොට්ටේ විතරක් නෙවෙයි සුත්තනිපාත පොතේ හොඳ සූත්‍ර රාශියක් දක්වලා තියෙනවා විජේ සූත්‍රය වගේ තැන්වල මේ කාමයේ ආදීනව පෙන්නලා නමුත් අද තියෙන්නේ ඒ කාමය සීමා මරියාදාවල් විරහිතව අතිශෝක්ති කරගෙන මවාපාන ලෝකයක්. ඒකෙන්ම සල්ලි හම්බ කරන ලෝකයක්. ඉතින් ඒක නිසා හැකියාවල් දක්ෂකම් පෝසත්කම් ලැබිච්චාම මෙන්න මේ විදුලි එළියක නටන රූරසේ යඳිනාසෙසේ ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා කියන ටික නිතරම තියාගන්න කරන උත්සාහය තමයි රූප වාහිනී ශබ්ද වාහිනී මේ වෙළඳ ව්‍යාපාර වලින් කරන්නේ. ඒ චිත්තක්ෂණයට ඒක පෙන්නන වෙලාවේදී ඒක ගැන අදහස් හෙලා ගන්න ආසකරන දුප්පත් කාමලෝභියා හිතන්නේ මේක නিত্য සුඛ සුභ දෙයක් විදියට. ඉතින් මේ ලෝකයේ වෙළඳ ප්‍රචාරයේ තියෙන්නේ ඒ චිත්තක්ෂණයක දේවගින හැරපාලා ඒක නিত্য දේ සුඛ දේ සුභ දේ ආත්ම දේ වශයෙන් පෙන්වීමට කරන අධ්‍යාපනයක්, පෙන්වීමට කරන වෙළඳ ව්‍යාපාරයක්, පෙන්වීමට කරන දේශපාලනයක් කරන ලෝකයක්. ඉතින් එහෙව් ලෝකෙක කොහොතත් වෙච්ච යත්තන්ට සද්ධාව නැහැ. පොහසත් නැති මිනිස්සුන්ට ශ්‍රද්ධාව තියෙනවා. ඒගොල්ලෝ පිංකම් කරන්නේ අර රූ රසේ යඳින ආලේසේ අත් ලෙල දිදී විදුලිය පබා කියන එක හැමදාම ලැබෙයි කියන ලනුව කාලා. ඒ ලනුව තමයි ආගමත් පාවිච්චි කරන්නේ. ආගමත් ඒ ලනුව දෙනවා. මේ දේ කෙරුවොත් එහෙම මෙන්න මේ දිවි ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, හිතු සම්පatti, රද්ද සම්පatti ලැබෙනවා කියලා. නමුත් මේ රජුරවන්ට පේනවා රජුරවන්ගේ ඕනම අපිට ළඟදී අලාගත්ත නෘත්‍ය ශාලාවේ ළඟදී සේවයට ගත්ත තරුණ ගැටබර නාබර තරුණ ලලනාවන්ගේ රංගන ඒගොල්ලෝ උපරිම දක්ෂකමට පෙන්නුවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. මැද වයසේ එක පෙන්වන්න ගියාම අන්තිම වයසට පෙන්වන්න ගියාම තෘප්තියටපත් වෙන්නේ නැහැ. නැවතත් ඇවිල්ලා අර තරුණියංගේක බලන් හිතනවා. ඉතින් බලනකොට පේනවා මේකේ අඩුවක් වෙනවා තව හදන්න පිටිපස්සේ පරිේශන තෘෂ්ණාව නව නිර්මාණ කරනවා. ප්‍රගතියක් ඇති කරනවා. අනේ ප්‍රගතිය හරහා හැමදාම තන හුලක් අතර ගත්ත මිනිස්සෙක් වගේ බැඳීගෙන ජීවත් වෙනවා. ඒක නිසා කවදා හෝ මේ කාමයෙන් එගොඩ වෙනකන් මේ තියෙන දාස භාවයේ අතෘප්තිකර භාවය, වාල් භාවය බණකින් බේර ගන්න පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. කවදාකවත් බෑ. ඒ කවදාකවත් බණකට බණකට මාතුකා කරන්නවත් බෑ. මොකද එතකොට ඒ බණත් අප්පිරිය වෙනවා. එපා වෙනවා. මේ තියෙන දුක් කරදර මැදිවට මේ බණෙමුත් එහෙම නැත්නම් මේ භාවනාවෙනුත් දුක ගෙන දෙනවා කියලා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් හොයන්නේ අර කාම ලෝකයේ තියෙන විදිහට తాවකාලික හෝ බණෙන් සුඛය බලනවා භාවනාවෙන් සුඛය බලනවා. ඉතින් එහෙම බලාගෙන යන කෙනාගේ එන තාලෙන් කියන්න පුළුවන් නිවන අරමුණු කරගෙන නෙවෙයි බණ අහන්නේ භාවනා කරන්නේ. ඉතින් ඒක ඒ බණ භාවනා පිළිබඳව මුල් වෙන ඇත්ත දන්නේ නැතුව ඔය සෙනගටත් ඒ සෙනගගේ අදහස් ඉෂ්ට කරන මට්ටමට ගියොත් ඒ බණ භාවනාවට මුල් වෙන ඇත්තොත් වෙනසෙනවා. ඒක පිළිබඳව කිසිම කතාවක් නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් වෙයිද අපිට ජනමතයක් ඇතිකරන්න මේ බණ තියෙන්නේ භාවනාව තියෙන්නේ මේ දුක ආත්පසීම අවබෝධ කරන්න මිස මේ දුක මඟ ඇරලා යෑමක් නෙවෙයි කියන එක. ඒක බරපතල ප්‍රශ්නයක්. එදත් ප්‍රශ්නයක්, අදත් ප්‍රශ්නයක්. ඉතින් ඒ අනුව සරුවචන වහන්සේ මුණ දීපු தത്വෙදී සරුවචනසේ ගැලවුනේ සෙනගක් එකතු කරගෙන නෙවෙයි. මාර්යාට කිව්වේ මම ගැලවුණා. මම ඔබට කියනවා මම ඔබට කියවන තුලින් මම ගැලවිච්ච හැටි ලෝකයට පේනවා. ඒකට එකෙක් තව ගැලවුණොත් එහෙනම් මගේ මිෂන් එක හරි මම අපාන්නවා හරි. ඒ වගේ ඉතින් දවසක් ඒ සරුවචනාංශේ මේ වගේ බණ කී කියා ඉන්නකොට <coughs> ඒ කාමයාගේ ආදීනව එතකොට මායයට සැකයක් ඇති වුණා යම් කිසි කෙනෙක් මේක අදහස් මාත්‍රය හෝ ලේස මාත්‍රය හෝ සංකල්ප මාත්‍රය ගත්තොත් එයා නොබෝ කලකින් මගේ බල ප්‍රදේශයෙන් පැනලා මගේ අධිකාරී ශක්තියෙන් ගිලිනවා. ඒකට එන්ට එනවා දුර්වල වෙනවා. ඒක නිසා මම මේ බණහන කට්ටියගේ ඔළුව අඳ අඳ කරන්න ඕනේ. අන්‍යවිත කරන්න ඕනේ කියලා සර්වඥාන්සේ ඉන්න තැනට බණ කියන තැනට ගොවියෙක් වාගේ මඩ ජයච කකුල් සහිතව විය ගහක් කරේ ධාන, කෙවිතුකුත් අතේ ධාන මහා අය මහතරියම් පුරුෂයෙක් වාගේ ඇතුළට ඇවිල්ලා මේ ඔක්කොම බණාතර යන අහනවා මේ ශ්‍රමණ බාග්ධාතුමේ මගේ හරක් බාන දැක්කද කියලා. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබිලා තියෙන්නේ මේ මිනිස්සු දවල්ට කෑම ගන්න හරක් ලියලා උන්ට වනාතට යන්න හදනවා කකා ඉන්න. ඊට පස්සේ ආයෙත් ගිහලා බැඳගෙන ඇවිල්ලා තමයි හැන්දවරුවේ හීය හාන්නේ. ඉතින් ඒ වගේ මද්දහනේ මේ හරක් වනාතර ගිහිල්ලා හරක් හොයන ගොවියෙක් වගේ සරුවචනංශ ළඟට ඇවිල්ලා මේ බණ කතාවයි මාතෘකාවයි අන්‍යවිත කරන්න හදනකොට සරුවචනංශන පාපි මාර තොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එතකොට මාරයා දැනගන්නවා සරුවචනංශ මගේ මේ ගොවි ලීලාව හරහා මගේ මාර ලීලාව දැකලා තියෙනවා කියලා අඳුර පානවා සමණේ ඔබ දැනගනි උඹේ ඇහත් මගේ නං ඔය ඇහැට පේන රූපත් මගේ නං එතනේ පහළ වෙල විඥානයත් මගේ නම් ඔබ හිතනද ඔබට ගිහිල්ලා ගැලවෙන්න තැනක් තියෙනවා කියලා මේ ලෝකේ. ඔය කනත් මගේ නම් ඔය කැන්ට හැදෙන සද්දත් මගේ නම් ඒ අනුව ඒ සද්දෙට මේ කන වද්ද ගන්න ඕන සම්බන්ධ කර ගන්න ඕනෑ කියලා පහළ වෙන විඥානයත් මගේ නම් ඔබ හිතනවාද මේකෙන් ගැලවිලා බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම නාසය, දිව, ශරීරය, හිත මේ සියල්ලම මම මවන ලද්දක් ඒකට වෙල තියෙන බාහිර ආරම්මණත් මගේ ඒ ඒ ආරම්මණයට මේ මේ ආයතනේ බන්ධන හගිස්සන විඥානයත් මගේ ඉතින් එහෙම තියෙද්දී ඔබ හිතනවාද ශ්‍රමණය මේ අහන වනහන කාට හරි හරි ඔබට හරි මේ ලෝකේ මේ ඉන්න ගමන් මේ ආමිෂ ලෝකේ සංසාරේ ඉන්න ගමන් මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා කියලා ඒ එක එක ගාතාවක් වශයෙන් එක එක ඉන්ද්‍රියක් සහ අරමුණක් බාහිර ආයතනයක් සම්බන්ධ කරලා මාර්යා සඳහන් කරලා තිනවා යෝ වදන්ති මම ඉදන්ති කවුරු හරි කියනවා මේ රූපේ මම දැක්කා මේ දැකපු මේ මේ දැක්කේ මම රූපයක් කියලා ඒ මමයි දැක්කේ කියලා යෝ වදන්ති මම ඉදන්ති යෝ වදන්ති මමන්ති ච ඒ හිත කියනවා නම් ඒක මගේ දැක්ම කියලා ඒ දැකම නිසා ඒක මගේ වෙනවයි කියලා ඒ හේව තත්ත්වයේදී එත් චේතේ මනෝ අතීවනස කියනකොට සිහි බුද්ධියෙන් නම් කියන්නේ පීලනමත් වෙලා හෝ හීනෙන් කරන කතාවකුත් නෙවෙයි නම් නමේ තමන මොක්ක සිටි එක එක්කත් මගෙන් ගැලවිලා නැහැ මේ රූපේ මම දකිනවා දකින දේ රූපයක් ඒක මම ඒක මගේ කියාගන්න යම් කිසි කෙනෙක් ඉන්නව නැත්නම් මේ මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කරගන්නවා නම් මේ කන මගේ ඒ එහෙම නැත්නම් මේ ඇහිච්ච සද්දේ මගේ අනික් කටට ඇහුන්නේ මට විතරයි ඇහුනේ. ඒක මම මගේ ආත්මය කරගන්නවා නම් ඒ වගේම අපි යම් යම් රස විඳිනවා, ගඳ විඳිනවා, පහස විඳිනවා. ඒ විඳින සෑම පහසකදීම මේක මමය, මාගේය, මගේ ආත්මය කරගන්නවා නම් ඒ මනුස්සයා ඒක කරන්නේ හීනකින් බය වෙලා හරි, නිින්දින් හරි, මත් වෙලා හරිත් නෙවෙයි නම් ඌ යමගෙන් ආවට අහුවෙලා ඉවරයි. ඒ නිසා මට කිසිසේත්ම මගේ රාජ්‍යයේ මගේ ඉදලට අහුවෙච්ච නැති කෙනෙක් මේ කාමවස්තු පරිභෝග කරන කෙනෙක් මට පේන්නේ මේ ලෝකේ ඉන ඔක්කොම මට අහුවෙලා තියෙන කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේට දෙන්නේ ඇහිදල් ඇස්දල් නැති දලකින් වට කරලා ලිංගගෙන යන්න ඇහිදලක් නැති මට්ටමකින් වට කරලා බුදුරජාණන් දල දානවා දාන්නේ බුදුහාමුදුරෙන්දි වට ගත්තා නම් බණහප්පට්ටියත් ඉවරයි අද බණහන අපිත් ඉවරයි ඒ නිසා බුදුරජාණන් කියනවා යං වදන්ති නතේමයිහං යමක් කියනවා මම අසවල් රූපේ දැක්කයි කියලා ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. යෝවදන්ති මම නැතන් මම අහ කවුරුට කියනවා මම දැක්කා කියලා මම එහෙම කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා පාපි මාරය ඔබ දැනගනි ඔබට මම යන පාරේ හුලඟක් අත්හම්බෙන්නේ. මම ඇස් දැක්කට මං හැසිරෙන්නේ පොට්ටෙක් වාර. ඇස්සති මිනිසෙක් විතර රූප දැක්කට මම උඩ අඬාර බාන්න යන්නේ නැහැ කියන්න යන්නේ නැහැ මං අසවල් දෙක දැක්කා ඒක කොළ පාටයි ඒක නිල් පාටයි ඒක හතරස් ඒක රවුම් කියන්න මම යන්නේ නැහැ. මම මේක දිහා කතා කරන්නේ අන්ධයෙක් එක දිහා බැලුවා වගේ. මට ඇහිච්ච දේ ගැන මම හිතාගෙන ඉන්නේ මම යමක් අදහස් කරනවා ඒක බීරෙකට ඇහිච්ච දෙයක් වගේ. මට ගන්ධනාසය ජීව රස කය පහස කියන මේ මුතය නොලැබෙනව නෙවෙයි. ඒ ලැබිච්චාම මම බම්බණෙක් වගේ ඉන්නේ. මට ඒක දැනුන්නේ නැහැ වගේ. මට ඒක රස වැදුන්නේ නැහැ වගේ. මට ඒක හැප්පුන්නේ නැහැ වගේ. මගේ හිතට යම් අදහසක් කල්පනාවක් දවල් හීනයක් හිතවිල්ලක් ආවම මම මනසක් නැති කෙනෙක් වගේ ඉන්නේ මැරිච්ච කෙනෙක් වගේ ඉතින් ඒ විදිහට බේරිලා බුදුරජාණන් වහන්සේ විතරයි මෙතන මායයට කට උත්තර දීලා බේරෙන්නේ මේ බණහන කට්ටිය එහෙම මේ මම මේ දකින්න දේ මම කියන්නේ නැහැ කියන જાතියක් තමයි ළඟ ඉස්සරහින් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ මම මේ දේ දැක්කා කියලා කියන්නේ නැති කියන අඳුරගන්නේ නැති ඇටි තමයි මගෙන් බනහන්නේ කියලා කියන්නෙත් නෑ මොකද දුසිංගාණෙන් කියන්න බෑ ඒක. බුදුසෙන් කියනවා මම මෙහෙමයි යම් වදන්ති නැතේමයි යම්. මම මේ අරය කියනවා මේ බඩුව මගේ. ඒක මමයි ඉසලා දැක්කේ කියලා එහෙම කියන මට එහෙම වස්තුව වස්තුවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කියන කෙනා මමය මම මට ලැබිච්ච වස්තුව මටයි මේක පූජා වෙලා තියෙන්නේ. මේක අයිති මටයි කියලා එහෙම කියන කෙනෙකුත් නෙමෙයි. ඒ අයිති වස්තුවත් මගේ නෙමෙයි. එහෙම කියන කෙනෙකුත් මම නෙවෙයි. නිසා පාපී මාර්ග ඔබ දැනගනි. මම යන පාරක උහුලඟක්වත් අහුවෙන්නේ නැහැ කියලා. ඒකට කියනවා මාර පමෝ පමෝහණම් කියලා. මාරයා මෝහණයටපත් කරනවා. දැක්ක දේ පිළිබඳව හැසිරෙන්නේ පොට්ටෙක් වගේ. අහපු දේ පිළිබඳව හැසිරෙන්නේ බීරෙක් වගේ. දැනිච්ච දේ පිළිබඳව හැසිරෙන්නේ නොදැනුණා වගේ. හිතිච්ච දේ පිළිබඳ හැසිරෙන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා. නමුත් මේක මේ කට කහනවට නැත්නම් මායයට මේ එකට එක කියමනක් නෙවෙයි. ඒක සරුවචන් වහන්සේ ඔය ආනන්ද සප්පාය සූත්‍රය වගේ තැන්වල එහෙම නැත්නම් පොට්ටපාද සූත්‍ර වගේ තැන්වල චංචුල ශුන්‍යත සූත්‍ර වගේ තැන්වල කියනවා. එතෙන්ට යනකම් බලාධිකාරියක් සහිතව මෙහෙම කියනද ඒ පුද්ගලයාට කාම වස්තුත් එක්ක කාම ගුණයන් නොකිනකොට කියන්න බෑ. කාම ගුණයන්ගේ තියෙන්නම මේක මම මගේ මගේ ආත්මය කියාගන්න එකක්. මම අල්ලගනිලා මගේ කියාපල්ලා කියන එකනේ අපේ දරුවෝ ගුරුවරු අපිට උගන්වන්නේ. අපි ඉස්කෝලේ අපිට උගන්වන්නේ. මේ මේ දේවල් මගේ කියාපල්ලා ඒව අල්ලගනින්න. පුළුවන් තරම් වැටකොටු තර කරගනින්න කියන එකනේ කියන්නේ. ඉතින් ඒ කාම වස්තුන් වල ගිතිගත කරන මිනිස්සයාට කවදාකවත් මේව බණක් අහන්නවක්වත් භාවනාවක් කරන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. යැත්තෝ බණ භාවනා කරන කට්ටියට දොස් කියනවා ජීවිතෙන් පැනලා යන කට්ටිය, ප්‍රශ්න වලින් පැනලා යන කට්ටිය. පුළුවන් නම් බණ භාවනාව කරපල්ලා පුළුවන් නම් නිවන් දැකපළා අපි වගේ මේ කාම වස්තුක රණ්ඩු කරන ගමන් කියලා. ඉතින් ඒකට උපමා කියන්නේ ඌරා මඩවලෙන් අසුචි වලින් නැගිටලා සිංහයාට අවිලා අභියෝග කරනවනේ පුළුවන් නම් වරෙන් මයිට් එක රණ්ඩු කරන්න. පුළුවන් නම් වරෙන් මයිට් එක ගහගෙන ඉතින් සිංහයා උත්තර දෙන්න යන්නේ මේ අසුචි තවරගෙන ඉන්න ඌරත් එක්ක. සිංහයාට මොන රණ්ඩුවක්ද? සිංහයා යන්නේ නැති බයට නෙවෙයි කැතට. ඒ නිසා මේ බණ භාවනා කරන අයට කාමභෝගීන් සංවිධාන වශයෙන්ම පුද්ගල වශයෙන් නෑදෑ වශයෙන් මොහි මේ යාළුවන් වශයෙන් ඇවිල්ලිවෙලා මොකද්ද ඔය විදිහට ඇහිංගිලා ඉඳලා ගත කරන ජීවිතෙන් පැනලා ගිහිල්ලා අපි වගේ මේක ඉඳලා කරන්නකෝ ඉතින් ඒකට ඒ ඇත්තන් පිළිබඳව අපරහණතියක් ඇති වෙනවා ගූතවරෙච්ච අසුචිතවරෙච්ච ඌරේ සිංහීවර කරන අභියෝගයක් වගේ මේක තියෙන ඒ නිසා යම් කෙනෙක් ඒ ඒසා විශාල කාම ගුණයන්ගෙන් తాවකාලිකව අත්මිදිලා එහෙම නැත්නම් පැවිද්දකටපත් වෙලා දිගටම මේ යාව ජීවකව ගියාට ඒ කාම වස්තුන් අබිනිෂ්ක්‍රමණය කරපු එක්කනාට ඇති කරන දුකට කියනවා නෙක්ඛම්ම දුක දෝමනස්සේ කියලා. කාමයේ ගේහසිත දුක දුක්ඛ දෝමනස්සේ නෙවෙයි. නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා ගිය ගමන් අර දාලා ආපු වස්තු පිළිබඳව නානා බහුරු කෝලං ඉන්න පටන් ගන්නවා. අනවශ්‍ය කෙනෙක් අතරපත් වෙයිද නැති නාස්ති වෙයිද මම බැලුවේ නැත්තම් මේවට මොනවද වෙන්නේ ආදි වශයෙන් ඒකට කියනවා කාම සංඥාව කියලා. කාම ගුණයන්ගේ අයි වුණාට පස්සේ කාම සංඥා වෙනවා. එතකොට මේ මිනිස්සයා ඒ ගුරුමි ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝක දෙකක හිර වෙලා ඉන්නේ. ආධ්‍යාත්මික ලෝකෙත් වෙලාවක අඩිය තියෙනවා. අනිත් ගමන ආය අර අතහැරලා දාපු වස්තු පිළිබඳව නැවත කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ මිනිසයාට කාම වස්තු පූර්ණ වශයෙන් අතහැරපු අතහැරපු ඇත්තොත් අසුචි දවරිච්ච කෙනෙක් විදිහට සලකනවා. කාම ලෝකේ ඉන්න කට්ටියත් කියන ඔන්න අපි අතල්ල යන්න ගිහලා දැන් උඹට තිබුණත් ඇටි අමාරුවටපත් උනා නේද කියලා හරි පුදුම අසහනකටපත් වෙනවා. අකිට තල මූලට අහුවෙච්ච තල ඇටයක් වගේ පොඩි බහිනවා. තෙල් එළියට එනවා මේ වෙලාවේ. ඉතින් එවැනි වෙලාවක ඒ කෙනාට නෙක්ඛම්ම සිත තියෙන පැත්තෙන් අනුකම්පාවකුත් නැහැ. කාමසිත, ගේයසිත සිත තියෙන කෙනෙක්ගේ අනුකම්පාවකුත් නැහැ. අන්නේ ගෙල හරහා ඒ මිරිකිල්ල හරහා පත් වෙනකොට එහා පැත්තට යනකොට සිත 95කට වැඩිය හැරෙනවා. එහෙම නැත්නම් නිකන් ශ්‍රමණ ප්‍රතිරූපකයන් වශයෙන් පෙනී හිටිනවා. ඒගොල්ලෝ මොනානාවිත කර්මාන්ත කර කර নানা ආකාරයේ මහානකම් පැත්තක දාලා විකාර කරගෙන පෙනී හිටිනවා. තේය සංවාසයට වැටලා නමුත් පැවිද්ද කෙරෙන්නේ නැහැ. පැවිද්දෙන් කරන අබිනිෂ්ක්‍මණය අගේ වෙන්නේ නැහැ. මොකද අගේ වෙන්න නම් මේ කාමසුඛ කාමයේ අතහැරියාට පස්සේ කාම කාම ගුණ කාම සංඥා වෙන බව යතු දැනගෙන තියෙනුනේ කාම සංඥාව කිසිම ඇවිලංගේ හැප්පෙන එකක් නෙවෙයි නාම ධර්ම වශයෙන් ඉන්නේ ඒ කාම සංඥාවන්ට කියනවා කාම ඡන්දේ කියලා ඒක බැරි වෙන තැන ව්‍යාපාද වෙනවා ද්වේෂය ඇඟට නොදැනිනවා පැවිද්දන් අතර වැඩිම ගාණක් තැවෙන්නේ ද්වේෂයෙන් හැම වෙලාවෙම තමන්ගේ කායට වෛර කරගන්නවා එනේන කරදර වලට වෛර කරනවා මම ඔක්කොම මෙච්චර අබිනිෂ්ක්‍මණය කරලා ආපු මට දැන නොදැන කරදර කරනවා කියලා ඒ නිසා ඒ ඇත්තන්ට මේ කාමයේ ඍජු බලපෑමට වැඩිය ද්වේෂයේ වක්‍ර බලපෑම මේකට මානසික අසහනය කියලා නමක් දාලා තිනවා. ඒක හැම වෙලාවෙම গুপ্তව ඇති වෙනවා. ඒක නිසා ඒකට භූත දෝෂ කියලා කියනවා. අද්භූත දේවල් කියලා කියනවා. අමනුෂ්‍ය බලපෑම් කියලා තියෙනවා. නානා විදියට හරි වැඩි පැවිද්දන් අතර. ඉතින් ඒක පැවිද්ද දන්නේ නැහැ. පැවිද්ද හිතන්නේ මේක දැඩි සුචරිත වාදයක් කියලා. මේක දැඩි සීලයක් කියලා. මේක දැඩි බයලජ්ජාවක් කියලා. ඒක එලිපෙලි කරගන්න දන්නේ නැති නිසා විශාල වශයෙන් ඒ ගීගේ අතහැරපු යත්තන්ට ඒක සැර වැඩි. ඒකදී එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒක පිරිමියට වැඩිය කාන්තාවන්ගේ ඉතාවත් ප්‍රසිද්ධයි. ඊගේ අතහැරපු යත්තන්ට කවදාකවත් නැති ප්‍රශ්න රාශියක් ඇවිල්ලා තියෙනවා. හිතා ගන්නවත් බැරි බොහෝම භ්‍රමචාරී වගේ ජීවිතයක් ගත කරලා ඒකේ දියුණුවක් වශයෙන් ගීගේ අතහැරියට පස්සේ ඒත්තුන්ට ලැබෙන මේ කාමයට එක්ක වැඩ කරන්න පුළුවන් වුණාට කාම සංඥාවත් එක්ක වැඩ කරන්න බෑ. ඒක හරි භයානකයි. ඒකට හේතුව සාමාන්‍ය නොදැනීම. ඒක සාමාන්‍යයෙන් ගංගවල ගවල වල කතාවක් තියෙනවා. වතුර කඩකට ගිහිල්ලා කිඹුලෙක් කෑවොත් ඒ කිඹුලට වෙදකම් කරන වෙදා ගෙදර ඉන්න හූනගෙන් පරිස්සම් කරලාලු වෙදකම් කරන්නේ. බටතිර ඇදලා හූනෙකුට එන්න දෙන්නේ නැති වෙන ඉතින්. මොකද කිඹුල කෑවේ ලෙඩාට හූනගෙන් එන බලපෑම කිඹුලගේ මල්ලි කියලා කියන්නේ. හරි භයානකයි කියලා කියන්නේ. ඒ නිසා කි හූනෙක් පේන්න නැත්නක ඉඳලාලු මේ කිඹුලන්ට වෙදකම් කරන්නේ. කිඹුලගෙන් කොට ඇවිල්ලා ඉන්නේ අතප්පයක් කඩාගෙන. දැන් හූනගෙන් කරදරයි. ඒ වගේම කියනවා කිඹුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල කතු වෙනවා තමයි ඉවසන්න බැරි කියලා. ඒක එන්නේ ඇඟට දැල්ලා නෙවෙයි. ඉතින් ඒකෙදි යම් කිසි කෙනෙක් කාම ඡන්දය, කාමසුකල්ලිකාණු යෝගය අතහැරලා, ගීතිය අතහැරලා අනගාരിക හෝ පැවිද්දකටපත් වුණාට පස්සේ ඒ කෙනාට ද්වේෂයේ රිංගන හැටි බලාන ඉන්නකොට නිකන් මේ බෝධිලිම පාට වෙනස් කරනවා වගේ පේනවා. කලාතුරකින් පැවිද්දෙක් තමයි පැවිදි සුඛයක් කියලා එකක්. එහෙම නැත්නම් කියනවා නම් නෙක්ඛම්ම සිත සුඛයක්. මෙම්ම නෙකමසිත සෝමනස්සයක් විඳින්නේ ඒ හේතුව මොකද යාට කාම ගුණයන්ගෙම බලපෑම තියෙනවා ඒක අතහැරියා දැන් කාම සංඥාවේ බලපෑම. ඉතින් ඒක ප්‍රසිද්ධ කරගන්න ඒක කියාපාන්න කවුරුත් දන්නේ එයා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ කාම ගුණ අතහැරපෙන්නාට කාම සංඥාවන්ගෙන් පීඩා දරත දැවිලි දැවිලි එන බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඒක පන්සල්වල උගන්වන්නේ නැහැ. මොකද පන්සල් උගන්වන්න උගන්වන්න ඉතත්තන්ට මේක පිළිබඳ දැනුමක් දී ඇති. ඒකම ගිහිව අහන්න කැමතිත් නැහැ. කියන්න ඕන වෙලා තියෙන්නේ ඒ අහන බනවල තියෙන සැප. නමුත් මේ වැඩට බහපු එකනට අනිවාර්යයෙන්ම දෙලොක් අතර හිර වෙනවා. යම් කිසි කෙනෙකුට මේ කාම සංඥාවන්ගෙන් අයින් වෙන්න ඕනේ නම් ඒක සාමාන්‍ය භාවනා කරන්න ආපු අය කියන්නේ ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න ආසයි. මට උපාංශ කියන එකක් තියෙනවා මේ වේදනාව අයින් කරගන්නේ කොහොමද? මේ ශබ්ද ඇහෙන එක නතර කරගන්නේ කොහොමද? මේ හිතවිලි එන එක නැතර කරන්නේ කොහොමද? මට ඒක කියලා දෙන්න. එතකොට නම් මට පුළුවන් හරියට මනක් භාවනාවක් කරන්න කියලා පුද්ගලිකව පෞද්ගලිකව හම්බෙලා කියනවා. උභාංශේ බනවොත් නම් කියලා තමයි වේදනාව ප්‍රශ්නේ. සද්ද ප්‍රශ්න. නමුත් මට තියෙන හිතවිලි ප්‍රශ්නේ. මට දෙන්නකො මොකක් හරි බේතක්. මට දෙන්නකො මොනවා හරි මේ උපක්‍රමයක් මේ හිතවිලි දෙන එක නැතර කරන්න. අනිත් එක නේද කියන යාට නම් ස්වාමීන් වහන්සේ මට තේන හිතේ තියෙන මට ඒක නෙවෙයි සද්දය ඇහෙන්නම බෑනේ. සද්ද ඇහෙනකොට හරියට හිත නරක වෙනවා. ඉතින් සද්ද උනේ කියත් කවුරු හරි කහිනවා. මොනවා හරි කරනවා. ඉතින් මට නම් මේ සද්ද නැති කරගන්න මොනවත් නැද්ද කියලා. අනිත් එක කියන ඕක නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මට ඉඳගෙන ඉන්නම බෑ වේදනාව. හිටගෙන ඉන්නත් බෑ වේදනාව. භාවනා කරන්න ඉස්සෙල්ලා මොනවක්වත් තිබුණේ නැහැ. ආන මේ විදිහට මේ මේ වේදනා, මේ ශබ්ද, මේ හිතවිලි භාවනාවට ජීවිතයට බලපාන දෙයක් බවවත් දන්නේ භාවනා කරන්න ගිය මනුස්සයා විතරයි. අනික කිසි කෙනෙක් දන්නේ නැහැ. එයාට තේරෙනවා නම් මේ කාමයේ අතහැරියට පස්සේ කාම ගුණේ අතහැරියට පස්සේ මේ කාම සංඥාවල් මේ වැඩ කරන හැටි මම මේක මගේ කියාගන්න නරකයි. මේක මාව කියාගන්න නරකයි. මගේ ආත්මය කියාගන්න නරකයි. දැන් මේ දුක, නික්කම්මසිත දුක ගේහසිත දුක නික්කම් සිතටපත් උනානේ. දැන් නික් මිලානේ. ගේහසිත තියෙන අමුදරුවන් පිළිබඳව මේ සතරම් මිනිමුතු පිළිබඳව එහෙම නැත්නම් දුවාදරන පිළිබඳ හැඟීමක් නෙවෙයි මේ තියෙන්නේ. වර්තමානයේ පැමිණෙන <clears throat> මනෝපුබ්බංගව පැමිණෙන දුකක් කියලා මේක අරිට වැඩිය හොඳ දුකක් කියන එක කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් ප්‍රමාණ කළ හැකි දුකක් කියන්න දන්නවනම් විශාල දුකක් ගෙවීමට ගත්ත වාංගුවට ගත්ත ගල බව දන්නවනම් අන්න යාට කියනවා සාපේක්ෂතාවයේ දන්න හේතුඵල ධර්මයේ දන්න ප්‍රතිපදාව දන්න කෙලස් කපන මඟ දන්න සල්ලේක ප්‍රතිපදාව දන්න කෙනෙක් කියලා. ඉතින් මම ওই කමඨාන් සුද්ධ කරන්න ගියාම සාකච්ඡා කරන්න ගියාම මා වගේ පුද්ගලයන්ට හරියට හම්බ වෙනවා කට්ටිය භාවනාවට පුදුම කැමැත්තක් තියෙනවා. ජීසප් ඔක්කොම අතහරින්න කැමැති. ඒ ඔක්කොම කරන්නේ. නමුත් මේ මතුවෙන කාම සංඥාව අඳුර ගන්න බැරුව කාම සංඥාවට ද්වේෂ කරනවා. මේ හිතවිලි එනවා කියලා ද්වේෂ කරනවා. සද්ද බාධා වෙනවා කියලා ද්වේෂ කරනවා. වේදනාව එනවා කියලා ද්වේෂ කරනවා. කාට හරි කල්පනා කරලා බලන්න තමන්ගේ අතීතය පස්සට මේ හිතවිලි වේදනා සද්ද වෙනකොට ප්‍රේම කරපු චිත්තක්ෂණක් තියෙනවා කියලා කවදාවත් නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ අයින් වෙච්ච ගමන් කාමච්ඡන්දේ ප්‍රයෝගයෙන් తాවකාලිකව අයින් කරපු ගමන් ද්වේෂය හිතට එනවා. මේ ද්වේෂයට ද්වේෂයෙන් බලපු ගමන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා මේක සොම්නසක් විදියට ගන්න මොකද හේතුව විශාල ගිහි සැප නැත්තම් ගිහි කරදර රාශියක් මේකෙන් අයින් වුණා ඒ නිසා පුත්තේසු ධාරේ සුතය අපේක්ෂා දැන් අද්බෝධාදරණ අපේක්ෂාවක් නැහැ අතරම් මිනිමුතු පිළිබඳ අපේක්ෂාවක් නැහැ හරක බාන පිළිබඳව ගොඩ ඉඩම් මඩ ඉඩම් පිළිබඳ අපේක්ෂාවක් නැහැ දැන් තියෙන්නේ මේ කයට දැනෙන වේදනාව ශබ්ද හිතවිලි අන්න ඒක අර කිඹුලා කනවට වැඩි හපම් මේක. gedara dora ඉන්නකොට තියෙන අර තියෙන මුත්තාමණ විබු වේලුරියන් ආදී මුතුමැණික් පවලු දුවාදරුවන් හරකබාන රත්තරන් නිශ්චල චංචල දීපල වල පිළිබඳ ප්‍රශ්න වලට වැඩිය දැන් මේ ඇති වෙච්ච වේදනා හිතුවිලි සද්ද බලපාන. ඉතින් යෝගාවචර ඒක දිහා ද්වේෂ මුඛයෙන් බලන තාක්ක කමඨාන් සුද්ධ කළා පෙන්වන්න වෙනවා. විශාල දුකක් අයින් කරගන්නත් පුංචි දුකක් මේක. මේකට කියනවා කාම සංඥා කියලා. මේ කාම සංඥා නැති කරන්න බුදුරජාණන්සේ ඒක උපක්‍රමය කියන්නේ රූපයකට හිත බඳින්න අපි කියන එකට ආරමුණ කියලා. එතන නිමිත්ත කියනවා. කර්මස්ථාන කියලා කියනවා. ඉතින් කර්මස්ථානේ වැඩියෙන් හිත බැඳීම ඇර ඔය දුක් වේදනා හිත විලකම් කරු නැති කරන එකක් නැහැ. ඉතින් යෝගාවචරයේ ආරව නැති කරලා මම අරමුණේ හිත බඳින්නම් කියන අදහසේ තමයි කමට අනුසුද්ධ කරන්නේ. සුද්ධ වෙන්න ඕනේ. ඒ ඔක්කොම අල්ලපනලා අස්සේ පුළුවන් නම් මේ සද්ද ඇහෙද්දිම පුළුවන් ද බලන්න ඉන්නේ කියව බලා ගන්න. පුළුවන් ද බලන්න ආස්වාද ප්‍රසවාසය බලන්න. පුළුවන් ද බලන්න සක්මන් ඉරියව් බලන්න. පුළුවන් ද බලන්න වම දකුණ බලන්න. ඒ වේදනා මැද ඉතිවිලි මැද ශබ්ද මැද මෙන්න මේක හරියට දරලිය පන්නකොට ඒ දරලියට මරේ බල්ලා කුඤ්ඤ තියාගෙන කුඤ්ඤි අවුලව ගන්නවා කියන එක අමාරුයිනේ. කුඤ්ඤි අවුල ගන්න කුළු ගෙඩිය මිටේ අගින් අල්ලලා බෑ. කුණු වෙටි මිටේ මුලින් අල්ලන්න. ගෙඩිය ළඟින් අල්ලගෙන තට්ටු කරලා කරලා කරලා කරලා කරලා මේ කුඤ්ඤේ අවුලව ගන්න ඕනේ. අවුලව ගන්න බෑ අවුල් පාස තියෙන තැන. කොහොඳ කෙලින් ඉර තියෙන මාංශයේ කෙලින් තියෙන තැනක තියලා අවුලවගෙන කොටෙත් හිර කරලා කුඤ්ඤේ කොටේට අහුණාට පස්සේ තමයි කුළු ගෙඩියේ මිටේ මැදින් අල්ලලා ටිකක් තට්ටු කරන්නේ. ඊට පස්සේ තමයි කැෂපට ගාන කකුල් දෙක දෙපැත්තට අරගෙන අර අල්ලගත්ත කුඤ්ඤෙට දෙක දෙනකොට අර මරේ දිගේ දෙපැත්තට ගියාම ගැටත් ඔක්කොම පලාගෙන යනවා. ඉතින් ඒ කයේ ශිල්පේ අර කාම සංඥා ගිවන් කිරීමට අවුල් පාසලයි දරකොටයක් වගේ තියෙන මේ කාම සංඥා ගිවන් කරන්න මේ රූප කර්මස්ථානේ බාස ගන්න හැටි. නැත්නම් ආධාර කරගන්න හැටි තමයි සමත භාවනාව කියන්නේ. ඉතින් ඒ සමතේ නැතුව ඔහක්වත් යන්න බෑ. ඉතින් ඒ නිසා යෝගාවචරයට අර ඔක්කොම නැතර වෙනකන් ඉන්නවා සමතේ කරන්න ඕනේ කිව්වනම් ඒකට කියනවා සමත සමාධිය. අරවා තියෙන අසල අල්ලපනල්ලෙම කුඤ්ඤ බස ගන්න පුළුවන් කියන විපස්සනා සමාධිය. පද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතිවිලි තියෙනවා පුළු පුළුවන් වෙලාවේ Taman ඉන්න ඉරියව්ව ආසස් ප්‍රසාසි සක්මන් ඉරියව්ව වම දකුණ බලාන බලාන යනකොට ඒ ප්‍රයත්නේ කවදාවත් අහක යනකන්නේ. ඒක 100ට 100ක්ම මල් මාලකට මල් ලමුනන්න වගේ එනේන මල අමුණගෙන යනවා මිස අපිට මේ සද්ද වේදනා හිතෙන්නේ නැති සමාජයක් චිත්තක්ෂණයක් ලැබෙන්නේ. ආන්න ඒක දැනගත්ත යෝගාවචරයා ඒකට යෙදිච්ච යෝගාවචරයට කියනවා ධම්ම තිතියට ආවයි කියලා. එයා ධර්ම ස්ථාවරයක් ලැබලා තියෙන හැබැයි වැඩ ගොඩක් තියෙනවා. දැන් කාම ගුණත් නෙවෙයාගේ හිතේ තියෙන්නේ, කාම සංඥාත් නෙවෙයාගේ හිතේ තියෙන්නේ. එයා බලන්නේ රූප කර්මස්ථානේ ප්‍රධාන කරගන්න. රූප කර්මස්ථානට වාංගු කරලා අර එන කාම සංඥා ඉවත් කරගන්න. පුළු පුළුවන් වෙලාවේ රූපය නැත්නම් කර්මස්ථානේ නිමිත්ත අරමුණ ඉස්සරහින් කියලා. ඉතින් ඒ සඳහා ඒ කුඤ්ඤේ කැපුම් කට්ටේ වගේ තමයි මේ විතක්ක කියන එක එහෙම නැත්නම් මෙනෙහි කිරීම. ඒ නිසා ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න. කර්මස්ථානේ මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් කරමින් ලදලද අවස්ථාවේ ඒ කඤ්ඤ කර්මස්ථානේ ඇවිලෙන්නත් ඕන නිකන් උඩ කොටේ උඩ කුඤ්ඤ දිපට හරියන්නේ නැහැ. ඒකට තට්ටු කරලා තට්ටු කරලා මාංශේ කාගෙන යන්න ඕන. ආන්නේ මේ යනකොට ඒ මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තරෙන්න පටන් ගන්නවා. මේ ආස්වාදේ මේ ප්‍රසආදේ මේ පිම්බීම මේ හැකිලිම ඒ පිම්බීම හැටි මේ හැකිලිමෙන් වෙනස් මේ ආස්වාදේ මේ ප්‍රසආදේ වෙනස් කියලා එතකොට දැනගන්න මේ කුඤ්ඤ බහිනවයි කියලා. ඒ කියන්නේ කිඳා බහින ගතිය. ඒ කිඳා බහින ගතිය එනකොට ඒ යෝගාචර තේනවා දැන් කුඤ්ඤ අල්ලගෙන ඉන්න ඕනේ කුඤ්ඤ ඇවිලෙනවයි කියන එක. මෙන්න මේක යෝගාචරය දන්නේ අවුලගත්තට පස්සේ මෙනෙහි කරන්න ඕනේ. කුඤ්ඤ අවුල ගන්නකන් තමයි පොඩ පොඩ තට්ටු කරලා තට්ටු කරලා කීර හරි පැත්තට තියෙන මරේ හරි පැත්තට තියෙන එක තියලා කුණ්‍ය අවුලගත්තට පස්සේ ඊට පස්සේ ඒක හොරතල් කරලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් කැසපට ගහගෙන කුළු ගෙඩිය මැදින් අල්ලගෙන ටිකක් හයියෙන් ගහන්න ඕනේ බලන්න කුණ්‍ය විසි වෙන්නේ නැතුව ගහන ගහන පාර කපාගෙන බහින්න. එහෙම නැතු ඒලා කුණ්‍ය විසි වුණොත් වැදුනොත් කාගේ හරි ආය කත උත්තර මොකක්වත් නැහැ. ඇත්ත බින්දගෙන යන්නේ කුණ්‍ය. ඒ තරම්ම පිටපයින්නවා. ඉතින් එහෙම වෙච්ච වෙලාවවල තමයි යෝගාචරක පාට ගස්සලා විසි කරන්නේ. එහෙම නැත්නම් ඒ යෝගාචරයට මානසික අසහන වැඩි වෙලා පිස්සු හැදෙන්නේ. කායික රෝග වැඩි වෙන්න හදා පටන් අරගන්නේ අර මරේ වස අවුල් කරගත්තොත්. ඉතින් කොයි ශිල්පෙත් තියෙන. කොයි ශිල්පේ කරන්න ගියත් ලේත් මැෂින් එකට යකඩ කැල සෙන්ටර් කරගන්න නැතුව කට්ට තිබ්බොත් කට්ට කඩලා ඒක ගානට සෙන්ටර් කරලා ඉවර වෙලා තමයි කට්ට තියන්නේ ඊට පස්සේ පොට ලියවන්නේ. එහෙම නැතුව මේ සෙන්ටර් කරගන්නත් ඉස්සලා කට දීපෝ කරලා යනවා. ඒ නැත්නම් එම්බ්‍රොයිඩරි එකට රෙදි කෑල්ල හොඳට ගානට සමබරව රවුම් කරගෙන හිර කරගත්තා පස්සේ තමයි එම්බ්‍රොයිඩර් කරන්න හදන්නේ. එහෙම නැතුව අතේ තියන එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ආන්නේ වගේ මේ ඇලයින්මන්ට් එකයි ඒ කරන වැඩේයි පන්දිසාන්දි බොහොම සරලව කියනවා ගෝයන් කපනකොට උප්පිඩක් අතර ගන්නවා දැකැත්තෙන් කපනවා ආයෙ උප්පිඩක් අතර ගන්නවා ආයෙ දැකැත්තෙන් කපනවා එතකොට ඒ උප්පිඩට අහුවෙච්ච ටිකට දැකැත්ත හරියට වැටුනොත් සස්කාල කැපෙනවා පිටගොරෙන් ගහකට වැටුනොත් ඇඟිල්ල කපලා උප්පිඩේ කැලට ඇඟිල්ල උදාගත්ත වෙනොත් උප්පිඩාතේ උප්පිඩට එහා පැත්තේ ගොරෙන් ගහකට වැටුනොත් ඒ ගහදි ගියවිලා අත කපලා ඒ දැකතර කපුණා ගොඩක් කල් යන වෙහසයි ආන්නේ වගේ මේ ඒ ශිල්පය සාමාන්‍ය ලෝකේ තියෙන එකක් එහෙම නැත්නම් තර්ක ඥාන තියෙන එකක් එන්නේ ඒක මේ වෙලාවේදී මේ කාම සංඥාව අයින් කරගෙන රූපයට හිතන එදා ගන්න මේ විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ දරේ මරේ දානවා ගලට ගහනකොට ගලේ මරේ දානවා. ඒ වගේම ලේත් මැෂින් එකට දාන මිනිහා මේ යකඩේ සෙන්ටර් මොනවාද කියලා දැනගන්න ඕනේ. එහෙම නැතුව අල්ලන්න යන නරකයි. ඩ්‍රිල් කට්ට දර කරනකොට ඩ්‍රිල් කට්ට හරියට සෙන්ටර් උනේ නැත්තම් ඩ්‍රිල් කට්ට වැන්නේ. ඒතකොට කැඩෙනවා. ඊට පස්සේ පොන්චිය තියලා එතෙන්ද තියලා තද කරනවා මිසක් පොන්චිය තියන්නේ නැතුව තිබ්බොත් ඩ්‍රිල් කට්ට හැමතරම් පයි. ඩ්‍රිල් කට්ට කාගෙන යන්න පටන් ගන්නකම් බර දාන්නෙත් නැහැ. ආන්නේ ශිල්ප ටික බුදුහාඳුරක් උගන්වයි කියලා හිතන්න අමාරුයි. ගන්න එපා. බුදුහාමුදුරු මේ ලෝකෙට ඇවිල්ලා තියෙන අපිට මේ තනයක් දීලා කිරිබොන හැටි උගන්වන්න නෙවෙයි. ඒ දේ අපි සාමාන්‍ය බුද්ධිය දැනගන්න මෙතන කෙරෙන්නේ කාම සංඥා ඉවත් කළා රූපෙට හිත දාන එක. රූපෙට හිත දාපු ගමන් පේනවා අරමුණට මූණට මූණ දාපු ගතිය. එහෙම නැත්නම් ඇවිලිච්ච ගතිය. විපපත්තු කරන්න ගියත් කොච්චර වෙලා Taman ළඟ ඉන්න ඕනද? දැන් ගින්දර ඇවිලුණාද කියන එක දන්නේ නැත්නම් ගෑස් කුඩරපත්තු කරුවත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ගෑස් කුඩර අඩුයි. දරේ උපත්තු කරන්න ගාම ලිප ඇවිලෙන්න පටන් ගන්නකම් අවුලව ගන්නකම් බැරි නම් ඉතින් දීග ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අම්මා කෙනෙක් දුව හදලා හොඳටම හදලා මිනිහට දීලා මිනිහා ගංගෙන් එගොඩට ගියා. ඒකට ගියාට පස්සේ අම්මට මතක නැතුළු මේ කෙල්ලට උගන්වන්නට දර දාන ඇති ලිපේ. එක දිගට සමාන්තරව දර දැම්මොත් දර වලට හුළඟ වදින නිසා දර හරස් වෙන්න දාන්න ඕනේ කියලා ඒකට ගියාට පස්සේ ඇඟිලි ටික හරි ගසලා හරස් කරලා දුවට දුවේ කියලා කතා කරලා ඒකට ඉන්න නැතුව මෙහෙම ඇඟිලි ටික හරස් කරලා පෙන්නවලු. ඉතින් කෙල්ලට දන්නේ නැතුව මේ අම්මා මොකද්ද කිව්වේ කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා අර මනසට තේකක් හදන්න කියලා ලිපට දර දානකොට ලී කවුළු සමාන්තරව දාලා පත්තු කරාට පත්තු වෙන්නේ නැතුව ඊට පස්සේ ගවලු අම්මා හැම එකම මට ඉගෙනුවා. දැන් මේකෙන් මම මේ මිනිස්සයාට අවශ්‍යලාට කටයුතු සම්පාදනය කරන්න බෑ කියලා කල්පනා කරනකොට මතක් වුණාලු ඒකට කොටේ ඉඳලා අම්මා ඇඟිලි හරස් කරලා පෙන්නවා කියලා ඊට පස්සේ දර කොට හරස් කරලා තියලා ගින්දරපත් කරපුවා ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ යා හොඳ ගෘහණියක් පාටපත් වෙන නිසා මේ කිසි කෙනෙකුට ඒවයි දැනුමේ අඩුවක් නැහැ. නමුත් එයා දන්නේ නැත්නම් මේ රූප කර්මස්ථානයේ ප්‍රයෝජන ගන්නේ මේ කාම සංඥාව දුරු කරන්නයි නැත්නම් රූප කර්මස්ථානය කියන්නේ නිවර නෙවෙයි. නමුත් රූප කර්මස්ථාන දැම්මට පස්සේ බුදුරජාන් වහන්සේට වාසියක් වෙනවා මාර්යාට වාසියක් වෙනවා. මොකද්ද මේ එකම රූපේට නැවත නැවත හිතනකොට එහි තියෙන වෙනස් වෙන ගතිය. එහි තියෙන විපරිණාමය. එහි තියෙන මුත්ව අභාවත ඇතිව නැති වෙන බව. දෙයකින් තම දෙයකට පෙරලෙන බව අනිත්‍යතාවය වැටෙන්න පටන් ගන්නවා. මේකට යෝගාචර ගීතේ පුදුමාකාර බයක් එනවා. මේ දැකපු අරමුණ දැන් නැතුව යනවා. ඒ අරමුණ වෙන වේශයකින් පෙනී හිටිනවා. වෙන ආකාරයකින් පෙනී හිටිනවා. වෙන සටහන් වලින් පෙනී හිටිනවා. ඉතින් යෝගාචරයට හරි බයක් ඇති වෙනවා. මේක මේ හීනයක්ද? ඇත්තික පීලා ආය බලන්නද? එතකොට හැම තැනින්ම කයමුත් එන්න පටන් ගන්නවා පුදුමාකාර සංඥා වගේක්. ඒතර යෝගාචර ආයෙත් එල්ලෙ නැති වෙනවා. දැන් මේ බලානින් එක පිස්මාරු වෙනවා. බලානින් එක වෙන එකක් පාටපත් වෙනවා. බලානින් එක සටහන් සහ ආකාර වෙනස් කරනවා. ඒකට ශරීරය හැමතැනින්ම ආයෙ කිචි කැවෙන්න පටන් ගන්නවා. ගොජ දාන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. එතකොට පේනවා දැන් රූපය පදම් කරගෙන හේම කරගෙන දැන් රූපය රූප සංඥා බවට පත් වෙනවා. එතකොට අරමුණින්ම විතරක් නෙවෙයි රූප සංඥා එන්නේ. රූප සංඥා Taman කය කියලා හිතාගත්ත එක හරහා එනවා. බාහිර ලෝකෙන් එනවා. රූප සංඥා බවට ආවට පස්සේ යෝගාචර දැනගන්නේ මේ මම මේ මම නෙවෙයි කියන මරියාදාව එතන නැහැ. එතන ගියාම හැමතැනම ගොජ දානවා. ඇතුළත පිටත හොඳ නරක මුලමැද අග මොකක්වත් නැහැ. ඉතින් දගනට පටන් ගත්තා යෝගාචර තාමත් මූල කර්මස්ථානේ වාරසා කරන මේක මම මේක මගේ කිව්වත් මාර්ගාක්ෂිකයි. ඊට පස්සේ යමෙක් කියනවනම් මේ අරවස්ථානේ මගේ කියලා මේ අර්මස්ථානේ මමය කියලා එහෙම කියන කෙට්ටු ගිහිලා කියාපන් කියලා බුදුජානනාංශ කියනවා මායයට. යමෙක් කියනවනම් මේ ඇති කරගත්ත නිමිත්ත මේ ඇති කරගත්ත අරමුණ මේ ආලම්බණය මමයි මගේයි කියලා හොඳ මාර්ගපක්ෂිකයි. ඒක වෙනස් වෙනකොට වෙනස් කරන දැනගන්න මේක බුදුහාමක මේක මමත් නෙවෙයි මෙහෙම කියන මිනිහෙකුත් නෙවෙයි මම. ඒ නිසා ඕන බලපන් මම කියපේක මම නෙවෙයි. එතකොට මායя මෝහණයටපත් වෙනවා කියලා කියනවා. මායයාගේ දේ මාරදෙය පන්නනවා කියලා කියන නිසා ඒ මාරදෙය පන්නන්නේ කාම ගුණත් එක්ක නෙවෙයි. කාම සංඥාත් එක්කත් නෙවෙයි. රූපයත් එක්කත් නෙවෙයි. රූප සංඥා බවට <clears throat> තුනී කරගත්ත, හේම කරගත්ත, ආම්බාම් කරගත්ත, මට්ටම් කරගත්ත தත්වෙකි. එතෙන්දී තමයි යෝගාවචරයගේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්නේ. ඉතින් එතෙන්ද එන්නේ ඉස්සලා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියනවනේ ඒක කියනවා අඥාන උපේක්ෂාව කියලා. ඒ මල්ලෙන් ගහිලා ඒක නෙවෙයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ගීගේ අතහැරලා කාම සංඥා වලින් බැටකාලා රූප කර්මස්ථානේ හරහා යම් ප්‍රමාණයක් හදිස්සියකදී ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ සක්මනේ ඉරියව්වේ හිත වාංගුවක් වාගේ හැරමිටියක් වාගේ අත්තලක් වගේ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු යෝගාවචරයට බොහෝ විට ඉඳගත් ගමන්ම ඒ ආස්වාද ප්‍රසාරය හරහා නැත්නම් සක්මන් කරන සක්මන හරහා නානාවිධ රූප සංඥා එන්න පටන් ගන්නවා. ඒකේ ಜಾති ආගම් ભેද හොයන්න යන්න එපා. මේ අරමුණෙන් දාවේ අරමුණෙන් පිටින් දාවේ කියලා හොඳට බලන්න. එතකොට සීමාව නැති වෙනවා. ඇතුළත පිටත. මමය මාගේය. හොඳය නරකය නැතුව මේ ඔක්කොම හීන වගේ. ඒ නිසා සර්වචන්දේ සඳහන් කරලා තියෙනවා මේ කාමය හීනයක් වගේ. නැගිටට පස්සේ පේනවා නරු නැතුමකුත් නැහැ, වෙරේ පළුවකුත් නැහැ කියලා. මේ හීනයක් දැකලා තියෙන එක. ඒක මිරිඟුවක්. අන්නේ මිරිඟුවක් බවට ජීවිතේ හොඳටම සතිය තීතිපත් වෙනවා. හොඳටම සද්ධාව තීතිපත් වෙනවා. හොඳටම වීර්යය තීතිපත් වෙනවා. හොඳටම සමාධිය තීතිපත් වෙනවා. ඔන්න ඕකට ප්‍රඥාව. ඒ ප්‍රඥා නැතුව ඔකට වෙදකම් කර හොයන්න හදනවයි කියලා කියන්නේ සත්‍යයට පයින් ගිහිල්ලා. එහෙම නැත්නම් මායя දෙන ලනුව කෑමක් ඒ නිසා එතෙන්ද ගිහිල්ල ඉවර වෙලා නැවත නැතේක එnderලා අපි ඉන්නේ හොඳ සද්ධා විදිය සති සමාධි ප්‍රඥාවේ ඉන්නකොට මොනතරම් වෙනස් වෙන සුළු දෙයකද මොනතරම් දුක් දෙන දෙයකද කියලා දන්නවනම් මේක මම කියාගන්න යන්නේ මේක මම කියන්නේ ගියොත් ඒකාන්තයෙන්ම බුදුජාන් මාර්යා කියනවා යෝ වදන්ති මම ඉදන්ති යෝ වදන්ති මමන් කියනවා යමෙක් කියනවනම් ඒක මම කියලා ඒක මගේ කියලා උන්දට සීකල්පනාවක් තියෙනවා උන්ද මගෙන් ගැලවිලා නැහැ බුදුරජාණන් කියනවා යමෙක් කියනවන එක මගේ කියලා ඒ මම නෙවෙයි යමක් කියනවනම් මගේ කියලා එක මගේ නෙවෙයි එහෙම කියන මගෙන් උඹට මාරයෝ මම යන තැන උලඟක් අත්වන්න බෑ මාරයා මත් කරවන්න පුළුවන් අන්නේ මත් කිරීමේ සෙල්ලම යෝගාවචරය දක්ෂ යෝගාවචරය නිවාසික වෙනකොට ඉඳගෙන විනාඩි දෙකෙන් තුනෙන් ගන්න පුළුවන් හරිගත්ත පස්සේ ඔන්න ඔක්කොම කොච්චර දාන්න පටන් ගන්නවා එතකොට දැනගන්න මේක හේතුඵල ධර්මයකට සිද්ධ වෙනවා මේකට මම උත්තර බඳින්න ඕනේ නැහැ මේකදී මූල කර්මස්ථානේ පෙනුනත් නැතත් සැකනම් පමන නැවත මූල කර්මතාන්ට යන්න. ජීවිත පරිත්‍යාගය යන්න කැමති නම් මාරයට ගන්න ඔබ බෙදාන ගන්න බෙදාන කාපන්. බැදගෙන ගන්න බැදගෙන කාපන්. තම්බන ගන්න තම්බන කාපන් මට මොකෝ. අනේ එතකොට එන පෞරුෂත්වය එතකොට එන ඒකට කියන්නේ වීර්ය කියලා එන සමාධිය එන ප්‍රඥාව මාරයට අහුවෙන්නේ නැහැ. මාරයට ඒක ශූන්‍යතාව හරහා තියෙන නිසා යම් කිසි කෙනෙක් ශූන්‍යතාවයේ ලෝකේ දකින්නනම් මායයට ඒ මනුස්සයා නොපෙනී යනවා කියන. මායя මෝහණයටපත් වෙනවා. ඒක නිසා එතෙන්ට යනකම් තම්බලා ඒක පිළිබඳව පරිශ්‍රණය කියන ආර්ය පරිශ්‍රණය කියලා කාම වස්තුත් එක තමයි මේ නටන්නේ. හැබැයි සංඥා මට්ටමට දිය කරගන්න. එතකොට ඒක ඇමක් තමයි. ඒ ඇම එයා දන්නවා මේකේ මාර භාෂාවක් තියෙනවා. gediya pitin gelinne එයා රස බලනවා මේ මාය අපිට දෙන ලනුව මම ගෙඩි පිටින් කන්නේ ඒ නිසා මට බිලියට මිනින්නේ ඒ නිසා මාය අඬු කඳුලෙන් බලන්න ඒක රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ ඕදෙයිමිකව පාසන් මොවැද්ද මුයක් කල්ලගන්න පාශයක් බඳිනවා උගලක් අටවලා නාඩං මාර්දි මිගං මේ මුර්ගයා එක දාන්න මේ මේ මුවා දන්නවා මේක තුළ රසමසවුලක් තියෙන හැබැයි මෙතෙන්ද කෑවොත් බේරෙන්න පුළුවන් මෙතෙන් යහට කාපු ගමන් උගුල ගැස්සෙනවා කියන්නේ. එතකොට මේක කණ්ඩ ඕනේ ගැස්සෙන්නේ නැති වෙන විදිහට. ඒ නිසා මේ මුවා ඇවිල්ලා බුත්වානිවාපං ගච්ඡාමි. ගච්ඡති මනුෂයා ඒ මුවා වැද්ද බලා ඉන්න ළඟ පඳුරක මුවා අහුවෙච්ච ගමන් මරා ගන්න. අරය ගානට කනවා. කාලා විවික ස්ථානකට යනවා. විවික ස්ථානට යනකොට කන්නන්ති මෙල බන්දෝ මේ උගුල හදපු මුවවැද්දා ඇඬු කඳුලෙන් බලහිනවලු මියා කෑවිලා පාසේ කනවා එන්ට රසමස උල කනවා හැබැයි හැම ගස ගන්නෑ යෝගාවචරය කියන්නේ අන්නේ ආක එහා මේ කාමවස්තු කොච්චර පරිභෝග කරත් එයා දන්නවා මේකේ මේ මට්ටමක් තියෙනවා කන කන ක්‍රමයක් තියෙනවා ඒක එහාට ගිය ගමන් gediya පිටින් කෑවොත් බිලිය කටේ බිලියට ළඟට එනකොට නැතක ආ නෙතෙන් කෑවුවාම ඒ යෝගාවචරයට බුදුචාන්ස කියන විදිහට මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව පරිභෝග කරන මුළු ලෝකෙම සක්‍රවර්ති රජකමක් නැතිදී ඕන කෙනෙක් වස්තුවක් තමන්ගේ වශයෙන් පාත් ගන්න පුළුවන් හැබැයි මම කියාගත්තකම දඩ මම කියාගත්තම වග වෙන්නේ ඒ තියෙන තැන තියලා පරිභෝග කරන්න ගියොත් මිනිස්සු සුදු වට්ටු උඩ තියලා පූජා කරන්න ඇති අපේ තියෙන කැතකම තමයි ඒ දෙන දේ මගේ කියාගන්න හදන ඒක මම කරගන්න හදනවා ඒ කරගන්න ගිය ගමන් මාර්යා මේ මිනිස්සයා නෙවෙයි දෙන මිනිස්සයා නෙවෙයි උතන ඉන්නේ මාර්යා බලාන ඉන්නෝ මෝවැද්දා මෝව ඇවිල්ලා මේක කන දිහා ගස ගත්තොත් ගස ගත්ත ගමන් ඇවිල්ලා තඩි ගහලා මරනවා ගස ගත්තේ නැත්තම් මෝවැද්දා ඉන්න තැන හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ මොකද මෝහා දැනගත්තොත් මෝවැද්දා ළඟ ඉන්නවා කියලා එන්නෙත් නැහැ පාසේ ගාන එيشා මාර්යා ළඟට ලබලාන ඉන්නවා අපි යමකට මම කිව්වොත් මගේ කිව්වොත් මගේ ආත්මය කිව්වොත් එතකොටම හැම පිටින්ම බිලියක ආවා වගේ මාළුවා ක්ෂණයකින් වතුරින් ගොඩ. වතුරින් ගොඩාට පස්සේ මාළුවාට කිසිම බලතලයක් නැහැ. වැඩිම වෙලාවක් වදේලා මැරෙනවා. ඒ නිසා සර්වඥාන්සේ මේකෙදි සඳහන් කරලා තිනවා ගලෝ ඒසෝ ඉති ඤත්වා මුතිමා. මේක හරියට බිලියක් වාගේ මේ කාම ගුණය. ඒක දැනගෙන සතිමත් මුතිමත් ධිතිමත් යෝගාවචරයා ඒ වස්තු පරිභෝග කරන්නේ සාංගික පරිභෝගය. ඒක සංඝයාට පූජා කරපු එකක්. තමන්ට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගන්නවා. වැඩියෙන් බෙදා ගන්නත් එපා. මේ දුෂ්කර ක්‍රියා කරන්න කියලා අඩුවෙන් බෙදා ගන්නත් එපා. මේ සාංගික පරිභෝගය දායකර පිංචිද්ද වෙනවා. ඒ ප්‍රමාණය පරිභෝග කර ඉතුරු ටික නාස්තිනොවෙන්ට කටයුතු කරනවා. එන කෙනෙකුට කියනවා මේක සංඝ පරිභෝගයෙන් පරිභෝග කරන්න. ඉතින් මේ ගුණ වර්පේ තමයි කාල් මාක්ස් කියලා දුන්නේ මේ කොමියුනිස්ට් වාදය කියලා. ඔක්කොම වස්තු ජනසතු කරන්න ඕනේ. රජය විසින් පාලනය කරන සියල්ලන්ටමයිති කියලා. ඉතින් අපේ සංඝයා තමයි ඉස්සල්ලාම කෑවේ. අපේ සංඝයා හිතුවා හරි හරිය. කොහොමද කාල් මාක්ස් බුදුහාමුදුරුවෝ වගේ තමයි සියලු කාමවස්තුන් පොදුවේ පරිහරණය කරන්නේ. දැන් තාමත් මේ මතේ තියෙනවා. ඇත්ත ඒක කරන්න පුළුවන් වෙන්නේ සීලයක පිටකෝ සද්ධාව තියෙන සතිමත් කෙනාට විතරයි. සතිය සීලයේ සද්ධාව නැති කෙනෙකුට කොමියුනිස්ට් රජයක් හදන්න බෑ. සතිය සීලයේ සමාධිය තියෙන සද්ධාව තියෙන කෙනාට ආදාගත්තොත් මේ වස්තු ඔක්කොම අපි පොදුවේ හැම කෙනාම රකින්නේ හැම කෙනාම ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්නමු කියලා මාර්යා අද්දර බලන ඉන්නවා. එලිපත්te බලන කොයි වෙලාවෙද කවුරු හරි ඇවිල්ලා මේක මගේ කියාගන්න කියලා. මගේ කියාගත්ත ගමන් අහු වෙනවා. ඉතින් ඒකයි මේ ਸਰවඥන්තේ සංඝ සමාජයක් ඇති කරේ සංඝික වස්තු පරිභෝගයක් පුරුදු කරේ මේ චීවරය කියලා එකක් හදලා දීලා ඒ චීවරේ මම මාගේ කියාගන්න නෙමෙයි තියෙන පරෝජනේ සලකලා පාරේ වැටලා තියෙන රෙදි කැල්ලක් හෝ කවුරු හරි දෙන දෙයක් කරලා හදාගන්න. ඕකෙන් ඔය වැඩි ව්‍යාපාර කරන්න යන්න එපා. ඒ කරන්නේම මම මාගේ හැඟීම. ඒ වගේම මේ පින්ඩපාත දෙන එක දෙන මල දානයක් කාලා කරබන හිටපන්. මේක මේ අර්ගමේ කරන්න ගිය ගමන් මුළු රැල්ල යනවා කෙලවරටම යනවා. ඒතකොට මාර්යා එච්චර යන්න ඕනේ. මාර්යා ඉන්නේ එතන එලිපත්ති. ඉතින් දෙන සීනාසනයක් මොන හරි එකට ඉන්නවා මිසක් මේක අර්ගමේ කරන්න ගිය ගමන් ඒ සීනාසනේ දුක් විඳින්න ඕනේ නැහැ. ඒකට අපිට පුළුවන් ප්‍රමාණයෙන් හදා කියාගත්තර කමක් නැහැ. මොකද අපිට බැරි හරියක් තියෙනවා. රජුරවන්ට තමන්ගේ රාජධානියේ තමන්ගේම නාටිකා කරන්න ඉල්ල කරපු මේ අලුත් රංගමඩලෙත් සතුට නැහැ. මධ්‍යම රංගමඩලෙත් සතුට නැහැ. නාකිච්චන්ගේ රංගමඩලෙත් සතුට නැහැ. ඒ නිසා කවදාකවත් මේක ඇති වෙන එකක් නෙවෙයි. සාමාන්‍ය හිතෙන්නේ මෙහෙමයි. මේ අධිකාරියට පුළුවන් මේක කරන්න මේ මටගෙන හිල්ලක් මේ කරන්න. ඒක නිසා මේ මේ අපි රණ්ඩු කරන්නේ වස්තුව ගන්න නෙවෙයි මට කරන්න කෙනෙක් හිල්ල නැති කරන්න. මේක තමයි මාර්ග පාශිත්‍ය. මාර්යා ප්‍රමෝහණය කරනවා කියලා කියන්නේ ආ එහෙනම් මට කෙනෙක් හිල්ලක් කර්ම ශක්තියක් වෙන්න ඒක හොඳයි. ඒ නොලැබෙන දෙයින් තිබිච්චාව. මම මේ තියෙන එකෙන් සතුටු වෙනවා. බණ භාවනා ටික කරගන්නවා. කාලසටහන කරගන්නවා කියලා කියපු ගමන් ඇත්තටම හිතුවට පෙරි වස්තුත් වෙනවා. මගේ පුද්ගලික අත්දැකීම හැටියට දෙක මායා මුසුක් වෙලා බලා ඉනවා එලිපත්තට වෙලා කාමවස්තුන්ගෙන් අපිට තියෙන වැඩේ විතරයි කැම්බිරිල්ල නැතු වෙනවා. ඒ තමයි ගාථාවේ නම් තියෙන්නේ ඌව කතා කරින් දෙපා අතල දාලා ඵලයන් කියලා. ඒක පටන් ගන්න එක විතරයි. ඒක අතහැරියට හිතින් අතහැරෙන්නේ නැහැ. හිතින් අතහරින්න අපි දැනගන්න ඕනේ මේ කාම සංඥා බවට යනකම් හිත භාවනා කරලා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියන තැනට පත් වෙන්න උනාට පස්සේ ආයේ කාමයේ දාලා බලන්න. ආයේ ද්වේෂේ දාලා බලන්න. ආයේ නිදිමතයකට දාලා බලන්න. ආයේ අතීතනාගත සැක දාලා බලන්න. අනිත් අතීතනාගත පශ්චාත්තාව සහ සැලකිලකට දාලා බලන්න දැම්මට පස්සේ තේනවා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක කාමයේ කාමච්ඡන්දයක් වෙන්නේ නැහැ. ද්වේෂේ ව්‍යාපාදයක් වෙන්නේ නැහැ. මේ තීන මිද්දයක් වෙන්නේ නැහැ ලීන භාවයේ. අතීතේ කරපු පව් ගැන කනකාට වෙන්න දෙයක් නෑ අනාගත සැලසුනුත් නෑ ඒ ඔක්කොම මායාගේ එලිපත් ඉන්න මායාගේ කොලොක්ක උප්පණ්ඩරයන් බව තේරෙනවා කොලොප්පම බව තේරෙනවා ඊට මේ සැකය කියන එක හරහා අපි අපරාධ මේ කාම වස්තුන් හා කාම සංඥා අවස්ථාවේදී සැකෝලින් ඇති වැඩක් නෑ එයාට කරන්න තියෙන්නේ සද්ධාවේ නිසකව රූපයකට හිත දාලා රූප ගෙවෙනකන් ඉන්න රූප රූප සංඥාවට එනකන් යන්න රූපේ රූප සංඥාවක් බාටපත් වුණාට පස්සේ ඔයින් එහාට නැති කරන්න යන්න එපා. මෙතනදී තේරුම් ගන්න දැන් මෙතනදී කරන්න තියෙන එකම දේ මෙයාට මතුරන්න ඕනේ මේ දේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි එහෙම නැත්නම් මේක දිහා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පරිනිස්සා ගන්න පස්සේ මේක දිහා විවේකීව බලන්න තවත් කල යුත්තක් තියෙනවා කියලා තටමන්න යන්න එපා එහෙම නැත්නම් විරාග නිසිත මේක දැන් ගෙවිලා හැඳි ගෑවිලා ගොජේ බාටපත් වෙලානේ තියෙන්නේ. මේකට රාගයක් එන්නේ නැහනේ. මේකේ තමයි ලෝකේ තියෙන වටිනම දේ. විරාගෝ සෙට්ටෝ ධම්මාන. එතහා මේ කම්මැලිකම එනකොට, නීරසකම එනකොට, නිදිමත ගතිය එනකොට දැනගන්න මේ විරාගයයි මේ ගෙවදින්නේ. ඒකට ද්වේෂ කරන්න එපා. ඒ නිදිමතකම රාගය අනිත් පැත්තට. කම්මැලිකම රාගය අනිත් පැත්තට. නීරසකම රාගය අනිත් පැත්තට. ඒ නිසා මම මේකයි මේ ඉන්නේ කියලා ඒකට සාදර වෙච්ච ගමන් අර පොයි දාසිය ආපු උපාසකම කෙනෙක් කියනවා මට තිබුණේම ස්වාමීන් වහන්සේ ඉඳ ගන්නකොට නිින්ද යන ගැතිය. දැන් ඔබ වහන්සේ කිව්වට පස්සේ මම අද මේ ඇවිල්ලා ඔබ වහන්සේත් අපි ඉඳලා පැය භාගයක් භාවනා කරා. පැය භාගේ භාවනා කරලා බණ නිදිමත පලාතක නැතිව. මේ නිදිමත එයි වරෙන් ආවට කමක් නැහැ කියලා ගියාම නිදිමත නැහැ. ඉතින් ඒ වගේ අර ආකල්ප මේ වෙනස ඒකට කියනවා කග්ගවිශාන කප්පෝ කියලා තනි කඟ වෙනගේ තනි අඟ වගේ. මේක දෙවන්නේක් සම්බන්ධ නැහැ. මගේ ළඟ තියෙන ಗುಣධර්ම ටික විතරයි තියෙන්නේ. ඒ නිසා මම මේකට හටම් කරනවා. නිදිමත ආවත් මං ඉන්නයිව බලනවා. ද්වේෂය ආවත් ඉරියව බලනවා. කාමය ආවත් ඉරියව බලනවා. රූප කර්මස්ථානයේ මුලින් තියා ගන්නවා. ඒකේ විපරිණාමෙට ඉඩ දෙනවා කියන බැල්ම ගත්තොත් ඒක ඒකාන්ත සාන්දෘෂ්ටික ශක්තිය සත්‍යයක් තමයි අත්දැක ගන්න පුළුවන්. එතකොට තමයි ඔය කියන මේ සෞඛ්‍ය හැදෙන්න පටන් ගන්නෙ. කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය එතන තමයි තියෙනසර පස්සද්දී ගොඩනගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් එක දවසකින් කවරක් වෙන එකක් නෙවෙයි. පින්න බැරිකමක් නැහැ. ඒ නිසා මෙතන ඉන්න ඔක්කොමලා බොහෝ විට භාවනා තනකදී අත්දකලා තියෙනවා. නමුත් මේක හරියට හසුරව ගන්න බැරුව මේකට අකුල් හෙලනවා. ඒ අකුල් හෙලීම නිසා එලිපත් ඉන්න මාර්යා ගැට කරගන්නවා. ඒ නිසා මේ එන කරදර දුක් මේ පෙන්වන විවිධ සටහන් ආකාර මේ නිමිති හොඳටම බලලා සාපේක්ෂව මූල කර්මස්ථානට සාපේක්ෂව ඉන්නේ ඉරියවට සාපේක්ෂව මේවා මම කියා ගන්න තු මගේ කියා ගන්න තු මගේ ආත්මය කියන්නේ නැත්තම් බුදුදානස් කියපු යං වදන්ති නතේමයන් යෝ වදන්ති නතං අහං යමක් මගේ කියනවනම් එහෙම කියන කෙනෙක් නෙවෙයි මං එහෙම කියන දෙයක් මට නෑ මේක මගේ කියන එහෙම කෙනෙක් නෙවෙයි මං මාරේ උඹ එහෙම තියෙන කෙනෙකුට දීලා කියාපන් මට උඹට මම යන පාරවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා මාරේ කකුල් දෙක අස්සේ තින් ගන්න හැබැයි බුදුහාමුදුරුව විතරයි රිංගුවේ බුදුන් අපිට දෙනවා රිංගන ක්‍රමේ. ඉතින් ඒක මායයට අහු වෙන්නේ අපිට අහු වෙනවා. ඒ නිසා යෝගාවචරයේ තියෙන භාවනා කරලා පස්සේ ඒ අවස්ථාව ඒ බුද්ධ මන්ත්‍රේ මතුරලා දක්ෂ වුණාට එකවරකින් එකවතාවකින් යෝගාචර නිවන ලැබෙන්නේ නැහැ. හැබැයි ක්‍රමේ මේකයි කියලා තේරෙනවා. මේක තමයි එකම ක්‍රමයේ කියලා තමයි කියන්නේ ආශේවන ප්‍රතිත්‍රසේ නැවත නැවත කරනකොට එයාට ශ්‍රද්ධාවක් ඇති වෙනවා දෙවන්නේක් නෑ දැන් මම්ම ඉන්නේ මේක බොහෝ වාරයක් කරන්න ඕනේ ඒකට කියනවා භාවනා ජීවිතයක් කියලා ඊට පස්සේ ඒක සඳහාම ජීවිතයක අප කරාට පස්සේ කියනවා බහුලීගත ජීවිතයක් කියලා ඊට පස්සේ දුක් නොවෙනව නෙවෙයි දෙවියර නොවෙනව නෙවෙයි කරදර නොවෙනව නෙවෙයි එන හැම කරදරයක්ම මම මාගේ අදහසකින් තොරව ඒ වෙලාවේදී හිත පිහිටිය යුතු නිවාප කියන වචන අර්ථයෙන් සඳහන් වෙනවා ക്ഷേමයේ කියන වචනේ පාවිච්චි කරනවා නික්ලිෂි කියන වචන පාවිච්චි කරනවා නිර්මල කියන පාවිච්චි නිසා නිවාපය ക്ഷേමය නිර්මල තන පිවිතුරු තන මොකද්ද කියලා දන්නේ නැත්නම් යෝගාවචරය අත කියන්නේ කෙලෙස. ඒ හැම ඉරියව්වෙදීම බලන්න මේ ඉරියව්වේ හිත පැවැත්වීම නික්ලිෂි නිර්මලයි නිවාපේ ക്ഷേමය නිසා ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් කෙලසිලා නැහැ. ආන ඒ බව තේරුම් ගත්තොත් ඒක මේ වැඩි හිටු මේ මහල්කම මේ බැඳිලා නැහැ. ඉත්‍රි පුරුෂ භාවය බැඳිලා නැහැ. හරියට තේරුම් ගන්නවා නම් කාලබලකාරී ගෘහ ජීවිතකුණක් කරන්න. නමුත් ඒක නා තේරුම් ගන්න ඊට වඩා හරි ලේසි මේ ට්‍රැෆික් ජෑම් එක දිනලා පාට වාහනේ දානට වැඩිය මගාරවල යන එක ලේසි කියලා දන්නකොට තමයි මේ විවේක ජීවිතයටපත් වෙන නිසා විවේක ජීවිතයටපත් වෙච්ච යත්තන්ද මතක තියාගන්න විවේක ජීවිතයටපත් වෙච්ච බානේ මේ අතිරේක ලාභය ලැබෙන එක උපයන්න ඕනේ. ඒ නිසා මේ පටිපුත්‍ර ජානනාංශයේ මේ දේශනා කරපු එක කියාගන්න බැරි බණක් නෙවෙයි, කියාගන්න පුළුවන් බණක්. අපි මේ අර්ථ විග්‍රහ කරන්න හදන අපිට යම් ප්‍රමාණික අත්දැකීම් තියෙන නිසා ඉතින් මේ බණ හැවට පස්සේ තවදුරටත් මේ අත්දැකීම් ඍජු කරගෙන ඉදිරියට යාම සඳහා ශක්තිය ධෛර්යය බලය පිණිස ඒකචාරී ජීවිතය පිළිබඳව ජීවිතය පිළිබඳ අදහස් පිළිබඳ හේතු වේවා වාසනාව වේවා කියන අදහසින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම දැන සිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි ඉස්පර්ශෝපි ආර්දනා කරමු සාකච්ඡාවට ඕනාතිතාවට අවශ්‍යතාවක් තියෙනවා කියලා එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට නම් වගන්නේ එහෙම නැත්නම් විශේෂයක් අපේ ඉස්තාවතා ධාතු ධාතා සද්ධාන කියන්නේ දේශනා සමාප්තිය පින්මන මොදලකට පළමෙන් බලාපොරොත්තු චිත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානිමෝදං සම්පතං කච්චිතිය චිත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය චිත්තාවතාචනම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය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 හෝතු ධාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝති ධාව නිබ්බාන පත්‍ය